දැන් ඒ විදිහේම සිද්ධියක් තමයි කවුරු හරි මේ කිව්ව පිරිසගේ අදහසක් හොඳට පැහැදිලිව පේනවා මේ ඊළඟ ප්‍රශ්නෙන්. ලෝකෝත්තර සීලය මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය වන බව දන්නා කරුණකි. එලෙසින්ම ලෝකෝත්තර සීලය සඳහා වතද උපනිශ්‍රේ වන බව මාහට හැඟෙන කරුණක් නමුදු බොහෝ දෙනෙකු ලෞකික වත එකහෙලා ඉවතට දමන ස්වરૂපයක් මා දැක ඇත. මා ඔවුන්ට කීවේ ලෞකික සංගමයක් නොමැතිව ලෝකෝත්තර හික්මීමක් අපේක්ෂා කළ නොහැකි වගයි. ලෝකෝත්තර සීලය සඳහා වත උපකාරීත්වයක් ඇද්ද කියන එක මේ ප්‍රශ්නේ අහන්නේ. ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. උපකාර වෙන්න නම් බුදුරජාන් වහන්සේ ලෝකෝත්තර සීලිය සහ ඒ සීලිය රකින්න අයට හෝ ඒ මාර්ගය වඩන්නා වූ අයට බාධක පමුණුන අයට 227ක් ශික්ෂා වෙන් කරලා නැත්නම් අයවත් පෙන්වන්නේ නැහැ. විනය පිටකය තුළ මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි මේ දෙකේ පෙන්ලා තියෙනවා සම්පූර්ණම රකින්න යම්කිසි වත්පිළිවෙත් ක්‍රමයක්. ඒවැය තියෙනවා ඒ වතක් රකින්න හැටි. මොකද මේ පෙන්වන්නේ. මේ ධර්ම අවබෝධයේ ඉසෙලා ඔන්නේ ඉසෙලා කියන ස්වභාවයෙන් මේ සසල දුක බය දැක්කල පස්සේ මෙන්න මේකෙදි හික්මා ගන්න ඕන ඉස්සෙල්ලා. වැදගත් දෙයක් තියෙනවා. මොකද මේ මූලික සමාධියක් නැතුව මේ කියන බණ තේරෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කියන බණ තේරෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුතේ විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ හිතක දුරු වෙන්න ඕන කියලා. මේ පංච නීවරණ සහිතයේ කොච්චර බණ ඇහුවත් ධර්මාබෝධය ලබන්න බෑ. බණහන වෙලාවේදී මේ පංච නීවරණ දුරු වෙන්න ඕන එක්කෝ. ඒක බණහන වෙලිදා විතරක් කරන්න බෑ කල් තියා කරගෙන තිබෙන අයට පහසුයි. බණහන වෙලාදී නිකම්ම සමනේ වෙනවා. හැබැයි විඥාන බලවත් විදිහට හදාගෙන තිබුණොත් එහෙම රාග විඥාන එහෙම බලවත් කරගෙන තිබුණොත් කාමච්ඡන්ද නැමැති නීවරණي දුරු කරගන්න හරි අමාරුයි. ද්වේෂ සහගත විඥාන බලවත් කරගත්ත බුද්ධිලෙක් හිටියොත් ව්‍යාපාද නැමැති නීවරණي දුරු කරගන්න හරිම අමාරුයි. ওই නීවරණ ටික දුරු කරගන්නේ නැත්නම් සමාධියට මුල පුරන්න හරිම අමාරුයි. ඒ නිසා තමයි සමතේ විදර්ශනාවට පාදක වෙන්නේ. සමතේ කියෝ නොයි නීවරණ සමතේ කරන එකයි. එහෙනම් නීවරණ සමතේ කරගන්න ඉස්සෙල්ලා ප්‍රඥා පහල කරන්න බෑ. ප්‍රඥාව පහල කරන්න මූලික සමාධියක් ඕනේ. අන්නේ මූලික සමාධියට අවහති කරන වත් පිළිවෙත් මාලාවක් තියෙනවා. කොයි ආකාරයෙන් හරි ඒ වත් පිළිවෙත් මාලාව අනුගමනය කරනකොට ඒ තුලින් තමන්ගේ මනස හික්මෙනවා නම් ඒ රාග ද්වේෂ මෝහයන්ට අදහස් වලට හිතන කියන කරන අදහස් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෙන්න මේක වැදගත් වෙනවා. මොකද හේතුව අපි ළඟ කොච්චර දුස්සීල විඥාන හැදිලා තිබුණත් පාප විඥාන අපුණ්‍ය විඥාන හැදිලා තිබුණත් ඒ විඥාන වලට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ හදවත තුල නැත්නම් හිත තුල. ඒවට දෙන ආහාරය නැත්නම් විඥාන හැම මොහොතකම සංකාර ආහාරය කරගෙන ජීවත් වෙන්නේ. සංඛාර පත්‍ය විඥානං සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ මේ සිද්ධාන්තයක් තියෙනවා. එහෙනම් මේ සංඛාර ප්‍රත්‍යයෙන් විඥානය පහළ වෙන්නේ. සංඛාරය තමයි විඥානීය ආහාරය. එහෙනම් සංඛාර කිව්වේ මොනවද? කාමච්ඡන්දයට හේතු වෙන්නා වූ විඥානය පහළ වුණා නම් කාම සංඛාරය ඒකට ආහාරය. කාම සහගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් ආහාරයයි ජලයයි දෙක එතන. මොකේදද? කාම විඥාණයට අවශ්‍ය ජීවත් වීමට අවශ්‍ය කරන ආහාරය සහ ජලය. අපිට හරියට ආහාරයයි ජලයයි දෙක නැත්නම් මැරෙනවා. ජලයයි ආහාරයයි දෙකම නැවැත්තුවොත් හත් දවසේ මිනිහෙක් මැරෙනවා. ඒකේ ස්වභාවය මොනවත්ම ගත්තේ නැත්නම්. ආහාරයයි ජලයයි දෙකම නැති වුණොත්. හැබැයි ආහාරය නැති වෙලා ජලය විතරක් හම්බුනොත් ඇඟේ තිබිච්ච හරියෙන් ටික කාලයක් ජීවත් වෙනවා. හත් දවසේ මැරෙන්නත් නැහැ. හැබැයි කටු ගැහි ගැහි කාරි කමන්නේ නැහැ. බොහෝම කාලයක් ජීවත් වෙලා හිටලා මැරලා යනවා. පෝෂණය වෙන්න බෑ. තියෙන ආහාරයේ පෝෂණය වෙන්න අර ජලයේ ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ වාගේ විඥානයත් හරියට ඒ සත්වයක වාගේ. විඥානයේට කන බොන ආහාරයත් හා ජලයත් තියෙනවා. ඒ තමයි මනෝ සංකාර නැමැති ජලය. කාය සංකාර වචී සංකාර නැවති ආහාරය. ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා කිව්වෙ ඔන්න ඕකයි. එහෙනම් යම්කිසි මේ ලෞකික වතක් තියෙන්නේ මොකද? ඔය කාම සහගත අදහස් පිළිබඳ හිතලා කියලා කරලා ඒ හිතන කියන කරන වැඩ පිළිවෙල පුරුදු කරගෙන ඔය තුල ඉඳගෙන හිටපු නිසා තමයි අර කාම විඥාන ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා බුදුරයන් වහන්සේ පෙන්ලා තියෙන වත ඒ බඳු වන්නාව කාමයන්ගේ වෙන් කරන එකක්. ඒ කාමයන්ට අදහස් ගන්න අයිති නැහැ. ඒ සංවරභාවය අත්‍යවශ්‍යයෙන් රැකෙන්න ඕනේ. ඒ සංවරභාවයට ගණන් ගත්තේ නැත්නම් අර කාම විඥාණයට ආහාර දෙනකන් කාම හිත පහළ වෙන එක නතර කරන්න බෑ ඒක ජීවත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? කාම ගතිය මරන්න නම් අර වත රකින්නකොට ඒ වත වීතරාගී වීත දෝෂී වීත මෝහි ගුණී යුත් නිසා ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවලන් යහපත් පැත්තට හැදෙනවා අයහපත් පැත්තට තියෙන වල අවස්ථාව නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? කුසලයට හේතු වෙන්නා වූ හිතිලි ක්‍රියාවදන් එනකොට විඥානයේ පුණ්‍ය වෙනවා. අපුණ්‍ය විඥාන තමයි බාධා. අපුණ්‍ය විඥාන දුර වෙනවා. අපුණ්‍ය විඥාන අනුසේ ඉතුරු වෙලා මතුවලා තියෙන කෙලෙසේ බිඳලා ගියහම අනුසේ නසා ගන්න ප්‍රඥාව පහල කරගන්න බලහනකට ලස්සනට ප්‍රඥාව වැඩිලා එනවා. තියෙන්නේ මතුවලා තියෙන කෙලෙස් නැති නිසා අනුසේ විඳලා යන එක විතරයි. මෙන්න මේ නිසා වත අත්‍යවශ්‍යයි. අවශ්‍ය නෙමෙයි අත්‍යවශ්‍යයි. හැබැයි තේරුම් ගන්න මෙහෙම දෙයක්. වත දලවීමා කරේ ඉන්න සමහර අය හොඳට සැප පහසුකම් ගන්න ලැහැත්තිලා ඉන්නවා. ඒවා කල්දියා හදාගත වැරදි. ඒවත් අයින් කරගන්න ඕනේ. දැන් වත කියලා හදාගෙන මොකද කරන්නේ වත් වත් පිළිවෙත් වලින් හදාගත්තා පස්සේ සමහර තැන්වල උදේ රවුමක් වඳින්න ඕනේ හවස රවුමක් වඳින්න ඕනේ දවල් රවුමක් වඳින්න ඕනේ නැත්නම් වත කැඩෙනවා හදාගත්ත ඒවත් තියෙනවා ওই જાතිය කරන්න ගියොත් එහෙම ලක්ෂයක් බුදුරයන් වහන්සේ උදේ වඳින්නයි දවල් වඳින්නයි හවස වඳින්නයි ගියොත් ඔක්කගේම ගුරුවරයානේ බුදුරයන් වහන්සේ වෙලාවකුත් තියෙයි පැත්ත පරාතරේ දිනේ පල්ල ගන්නවා බණහල තේරුම් ගත්තට පස්සේ ඵලයල් ආයි ඉන්න එපා මං අස්සේ මේ මෝඩයින්ට නිවන් දකින්න මගක් කියා දුන්නාට පස්සේ තවත් මං අසෙරින් ගන්නේ මොන මෝඩකමද කියලා අහනවා. ආයි නිකනිකා වැඳ වැඳා පුද පුදා එන්න රින්ගන්න දෙන්නේ නැහැ. ඊයට තියෙන අවත්පිළිවෙත තමනවාද? උදේ සැදැහැයෙන් සසුන්වන් කුල දරුවන් විසින් අරුට අරුණට පළමු දෙහැටි වලදා මලු පෙත් මං හැමද නිමවා පැන් නැත්නම් පැන් පෙරා තබා ඉතින් ආදි වශයෙන් සාමනීර වතකුත් වෙන්නනවා සාමනීරයන් වහන්සේලාට. පෙරනි කාලේ ඉඳන් ගිරාපු ක්‍රමය බොහොම හොඳයි. ඒවා හරියට කරනවා නම් වෙන එකක් කරන්න අවස්ථාව නැහැ. ඉතින් ඕකේ නැහැ කොතනකවත් හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන ඕකට රුපියල් දාගෙන ඕක බල බලා ඉන්න එකකුත් ඔය ආසේ ගහපු එකක් එහෙම නැහැ. නමුත් අද සිවුර අතේ ෆෝන් එක තියාගෙන ඕකේ ෆොටෝ එකක් ගහගෙන කෙල්ලෝ දැක්කම උන්ගේ එක ගහගෙන ඕකේ කකුල බල බලා ඉන්න જાතිය ඒව හැදිලා තියෙනවා. කියන්න දෙයක් නැහැ නොකිය බෑ. ඉතින් ওই જાතිය ඒවා එහෙම වතර නැහැ. ඒවා කරන්න අවස්ථාවකුත් නැහැ අර පෙන්නලා තියෙන යහපත් ආර්යයන්ගේ නා ඉදා තිබිච්ච තේරුණාන්තිලාගේ වතට. ඒක හරි වැදගත්. ඒවට අවස්ථාවල් නැති හින්දා බොහොම සංවරත්වයේ ඉක්මනින් හැදෙනවා. ඉතින් යම් කෙනෙක් ඒ වත රකින්න නම් හරියම වැදගත් ඉක්මනින් අවබෝධය ලබා ගන්න මනස හුරු කරගන්න පුළුවන්. සමාධියට හුරු කරගන්න පුළුවන්. කුණුහරප නිසා එහෙම නෙමෙයි මේ කියන්නේ කිද්ද හොඳට දැනගන්න ඔහොම නොකියුවොත් රිදෙන්නේ නැහැ. ඕකේ වරපතලකම නොකියුවොත් ආහිතර සිවුරාත් එක හාගෙන ඔය වැඩේ කරනවා. ඕක බල බලා ඉන්නවා. කවුරුවත් දන්නේ නැහැ අලුත් ක්‍රමනේ හදලා දෙලා තියෙන්නේ. ඉස්සර මහලියන මේ පෙට්ටියක් වෙයි දෙයක් අරන් ගිහලා ෆොටෝ ගහන උට රින්ගාගෙන ඇතුලේ ගෝණියක් වයි කළු රෙද්දක රින්ගාගෙන ෆොටෝ ගහනකොට දකින්න. එහෙම කරගන්න බෑ දැන් ඕන්නේ කොයි වෙලාවෙ මුල්ල කහන් ගන්නේ සූරාතේ හන් ගන්නේ වටපිට බලලා ඕන පැත්තට හරවලා ටක් ගාලා ගත්තා ගියා. ඉතින් බල බලා ඉන්නවා. ඒ අද තියෙන නවීන විද්‍යාත්මක ක්‍රම නිසා තවත් දුෂ්චරිත වෙනවා. ඕවා එකක්වත් හදලා තියෙන දුෂ්චරිත වෙන්න නෙමෙයි. ප්‍රයෝජන ගන්න පුළුවන් වැදගත් දෙයක්. ඒකෙන් වැදගත් ප්‍රයෝජන ගන්න කමක් නැහැ. නමුත් ඒකට අපි සතර සතිපට්ඨානිය වැඩ කරන කෙනෙකුට නම් ඔය එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ටීවී එකේ ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඔය කැසට් එකේ ප්‍රශ්නෙකුත් නෙමෙයි, කැමරා ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඔකගෙම වැදගත් වැඩක් ගන්නවා නම් ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ගන්නෙ. ඒවෙන් හරි වැරදි ආකල්පයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අසත්පුරුෂ අංශේවන්නේ නිසා අර කියන අසත්පුරුෂ ආස්ත්‍රී නිසා සතර පහ ගත වීමට හේතුන සංකාරය වැඩුණාට පස්සේ ඒක ආයේ හදාගන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒ පැත්තරම ගිහිලා මෙලෝදිම මිරිස් ඉරිසනා වෙලා ඉඳලා මැරලා යන්නේ තිරසං අත්බැවට. අපරාධයක් කරගන්නවා ලොකු විනාශයක්. ඉතින් හැකිතරම් දුරට හික්මෙන් ඕනේ මේ වත හරි වැදගත් තේරුම් අරගන්න ඕනේ. වත වැඩක් නෑ කියන්න එපා. හැබැයි වත කියන එක දැනගන්නත් ඕනේ. කෙනෙක් ලොකු කරන්න කෙනෙක් පුංචි කරන්න හදන වතක් එහෙම නෙමෙයි. ඔන්න ඔය කියන විදිහට යම්කිසි කටයුත්තක් නිසා මලු පෙත් මං ඇමදිනවා. ඉතින් ඒ කටයුතු කරනකොට තමන්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ බොහොම වැදගත් දෙයකට. වටපිට බැරි නඩු වෙලා යනවා. කරන්න ඕන හරියක් තියෙනවා. වැඩක් නැති කයිවාරු කතා ඉන්නේ නැහැ. ඒවෙන් අහක් වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් හික්මීම හරියනවා. පෙර කාලයක එවඳු අවස්ථාවන් දැකලා විවිධ ක්‍රම වලින් විදර්ශනා වඩලා තියෙනවා. අදත් එහෙම කරන්න පුළුවන්. කොහොමද කෙරෙන්නේ? තෝරා ගන්න එතකොට ඒක කරගන්න හැටි. මලුවක් තියෙනවා. අතුපතු ගෑවේ නැන්නම්. සතු එහෙම ඇවිද්දා නම් හැමතැනම බිම පහුරු ගෑවිලා සතුන් පහරලා කොළරොඩු ආදී වැහිලා ඒ මිදුල හරි කැතයි. නවත් උදේ රවුමක් අතු ගන්නවා. හවස රවුමක් අතු ගන්නවා. මේ මේ විදිහට නිතරම බලාගෙන වැල්ලා තියෙන කොලයක් හරි තියෙනවා නම් ඒක අයින් කරනවා. මෙන්න මෙහෙම ඉන්නකොට මේ මිදුල දිහා බලනකොට හරි සාන්තව පේනවා මිදුල. සුදු වැලි දාලා සකස් කරලා ඉතින් බෝ මලුව, සෑ මලුව ළඟට ගිහිල්ලා බලනකොට හරිම සාන්ත විදියට තියෙනවා පිරිසිදුව. දැන් ඉදා හිටපු වික්ෂුන් වහන්සේලාත් ඒ ඉඳලා අරගෙන නැත්නම් ඒ අවශ්‍ය කරන අතුගානේ අරගෙන ඒ අතුගාන දාලා බලනවායි මිදුල දිහා. මගේ හදවතත් මගේ හිතත් හරියට මෙන්න මේ මිදුල වාගින්නේ. මේ මිදුල උදේ අතු ගාලා දවල් අතු ගාලා පස්සේ දවල් ඉල්ලලා බලලා මේකේ තියෙන අඩිපාරවල් මකලා මේකේ තියෙන වැටලා තියෙන කොළරොඩු අයින් කරලා සතුන් විසින් පහුරු ගාලා අවශ්‍යලා තියෙනන් ඒවා හදලා මෙහෙම තිබ්බොත් නේ මෙහෙම හිටින්නේ හොඳට එහෙනම් මගේ හිතේත් ඔහො જાතියව තියෙනවනේ මේ ප්‍රලාප නැමැති කොළරොඩු මේකට වැටෙනවා ඒ හිතේ ඒවා පළපදියම් වෙනවා ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචරණ නැමැති අසුචි වැටෙනවා සතු බැහැරුවා වාගේ බොරු ගේලම් පරිසවචන ප්‍රලාප පහුරු ගෑවිලි හරියට එනවා. ඒවා මේ හැමතැනම සතුන්ගේ අලිපාරවල් වාගේ. මෙන්න මේවා මනස ඊයෙන් ඉඳලා බලලා හිටන් අහ කරනවා නම් සුද්ධ කර ගන්නවා නම් මේ උදේ දවල් හවස මළුව අතුපතු කාලා සුද්ධ කරගුවාම වාගේ මගේ හිත නැවති මළුව සුද්ධ කරන්න ඕනේ හොම. මෙන්න මෙහෙම සුද්ධ කරගත්තාම කොයිතරම් සාන්තද? මේ මළුව සුද්ධ කළාට ඒකේ තියෙන දූවිලි හා කිරීමක් නැත්නම් දූවිලි තියෙනවා. කොළොඩු අහ කරනවා විතරයි. නමුත් මං සුද්ධ වෙන්නා මේ අනුසාරයෙන් ඒවන් උපසංහරති. මෙසේ සංසන්දනය කර හදවත බලන්න ඕන. හිත පිරිසිදු කරගන්න උපමාවක්. මෙන්න මෙහෙ බලනකොට හරි ලස්සනට දකින්න පටන් ගන්නවා. හිත පිරිසිදු කරන්නේත් මිදුල පිරිසිදු කරනවා ආයේ ක්‍රමයකින් නේද? මේ එක්තරා කර්මස්ථානයක්. ප්‍රඥා ගෝචරයි. එදා වැළූ කර්මස්ථාන වල හැටි. මෙන්න මෙහෙම තමයි එදා කර්මස්ථාන වලදී මිදුල අතු ගාලා. සෑම අලුව බොම අලුව අතු ගාලා. ඉතින් සෑමලුවට බොමලුවට සීමා වෙන්නේ ඇයි අපේ ගෙදර විදුලත් ඔහොමනේ. තම තමන්ගේ ගෙවල් වල විදුලත් ඔහොමනේ. ඉතින් අනේ අනිච්චං වෙච්ච දෙයක් අනේ ලෝකෙ හැටි එකේ පැත්තලා ඉන්නට වැඩියි. විදුලත් අතු කාලේ නම් විදර්ශනාවක් කරුවා කොච්චර හොන්ද. ඒ බෞද්ධයේ ඉන්න තැනත් විදිහදුයි ලෞකික වාසිනු කියලා දකින්නනේ කවුරු හරි දකින්නවා. ඒතර බෞද්ධයන්ගේ වැරදි හොයන්න දෙයක් නැහැ. බෞද්ධය මෙලොවත් දින වෙලා පරලොවත් දින වෙලා නිවනත් ලැබලා කියලා කාරණා තුනම දකින්නවා. බෞද්ධයින්ට අභියුතුනම තියෙනවා. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේ වත් කියන ඒවා වත් පිළිවෙත් වල වැදගත්කමක් දකින්න ඕනේ. ඉතින් නිවනට මාර්ගය වෙන්නේ කොහොමද? නිවනට උපනිසිරේ වෙන්නේ කොහොමද? මේවා ඔක්කොම තේරුම් ගන්න ඕනේ. නිවනට ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයයි. ඒකායන මාර්ගය කිව්වහම හරියට කොළඹට යන පාර ප්‍රධාන තාරපාල ඒක කොළඹ නුවර පාර. ඒකට එනකන් තියෙන අතුරු පාරවල් ටික කොහෙද තියෙන්නේ? ඒවැ මෙහෙම ඉඳලා පටන් ගත්තාම ගිහිල්ලා වලගොඩලිය අතෙන් ගිහිල්ලා අඩිපාරවල වලින් ගිහිල්ලා ඔහොම පටන් ගන්නේ තමයි සාමාන්‍ය පාරකට වැටිලා ගුරු පාරකට වැටිලා ගුරු පාරෙන් ඇවිදිලා සාමාන්‍ය තාර පාරකට වැටිලා මෙහෙම මෙහෙම ඇවිදිලා වංගු ගිහිල්ලා ඊට පස්සේ ලොකු පාරකට ඇවිදිලා එහෙම එහෙම ගිහින් තමයි ප්‍රධාන පාරට වැටෙන්නේ. ඒ වගේ අපිත් මේ ඉන්නේ කොහෙද? මහා ලඳු ලපල් වල ගිහිලා හැංගිලා හිර වෙලා ඉන්නේ. ඒවා තමයි දකින්න ඕනේ අපේ මනසේ හැටි. මොනවද? දස අකුසල් වල කෑලි. කොයි වෙලාවෙත් ඇදින් හිඟන අසට. එහෙනම් මා වනාන්තරයක් වෙලා හිත තියෙන්නේ. ඉතින් මේ දසකුසල් නැමැති වනාන්තරයේ සුද්ධ කරගන්න ක්‍රමානුකූලව ඔහොම දැක්කනම් උදාහරණ උපමා සංසන්දනය කරලා. හරි ලස්සන පැහැදිලිව මාර්ගයේ පාදා ගන්න පුළුවන් නීවරණ දුරු වෙනවා. ඉතින් එහෙම තමයි බෞද්ධය ඉස්සර ආර්ය මාර්ගයේ පුවන් එකත් ඔහොම ක්‍රමවලින්. ඒ ක්‍රම අද වැහිලා මොකද ඒවා කියන්නේ නැහැ. ඒතර අපිට නිවන් දකින්න තිබිච්ච ලේසි මාර්ග වැහිලා ගියා. ඉතින් අදත් ඒවා විවෘත කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේ නිවන් මාර්ග පාදා ගන්න මේ හුඟක් වැදගත් වෙනවා.